ඒසුකාරී සුත්තං එවං මේ සුතං ඒකං සමයං වගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ ඒසුකාරී බ්‍රාහ්මනෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමේत्वा භගවතා සන්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නෝ කෝ ඒසුකාරේ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච බ්‍රාහ්මනා භෝගෝතම චකස්සෝ පාරිචාරියා පඤ්ඤා පෙන්තේ බ්‍රාහ්මනස්ස පාරිචරයන් පඤ්ඤා පෙන්තේ කත්‍යස්ස පාරිචරයන් පඤ්ඤා පෙන්තේ වෙස්සස්ස පාරිචරයන් පඤ්ඤා පෙන්තේ සුන්දස්ස පාරිචරයන් පඤ්ඤා පෙන්තේ තත්‍රේ දම්භෝ ගෝතම බ්‍රාහ්මනා බ්‍රාහ්මනස්ස පාරිචරයන් පඤ්ඤා පෙන්තේ බ්‍රාහ්මනෝ වා බ්‍රාහ්මණං පරිචරෙය්‍ය කත්තියෝ වා බ්‍රාහ්මණං පරිචරෙය්‍ය වෙස්සෝ වා බ්‍රාහ්මණං පරිචරෙය්‍ය සුන්දෝ වා බ්‍රාහ්මණං පරිචරෙය්‍යාති ඉදං කෝ භෝගෝතම බ්‍රාහ්මනා බ්‍රාහ්මනස්ස පාරිචරයන් පඤ්ඤාපෙන්ති තත්‍රේදම් භෝගෝතම බ්‍රාහ්මනා කත්තියස්ස පාරිචරයං පඤ්ඤා සෙන්තේ කත්තියෝ වා කත්තියං පරිචරෙය්‍ය වෙස්සෝ වා කත්තියං පරිචරෙය්‍ය සුන්දෝ වා කත්තියං පරිචරෙයාති ඉදං කෝ භෝගෝතම බ්‍රාහ්මනා කත්තියස්ස පාරිචරයං පඤ්ඤා සෙන්තේ තත්‍රේදං භෝගෝතම බ්‍රාහ්මනා වෙස්සස්ස පාරිචරයම් පඤ්ඤාසෙන්ති වෙස්සෝ වා වෙස්සං පරිචරෙය්‍ය සුන්දෝ වා වෙස්සං පරිචරෙය්‍යාති ඉදං කෝ භෝගෝතම බ්‍රාහ්මනා වෙස්සස්ස පාරිචරයන් පඤ්ඤාපෙන්ති පත්‍රේදං භෝගෝතම බ්‍රාහ්මනා සුද්දස්ස පාරිචරයන් පඤ්ඤාපෙන්ති සුද්ධෝ වා සුද්ධං පරිකරෙය්‍ය කෝපන පනඤ්ඤෝ සුද්ධං පරිකරිස්සති තේ ඉදං කෝ භෝගෝතම බ්‍රාහ්මනා සුද්ධස්ස පාරිකරියං පඤ්ඤාතෙන්ති බ්‍රාහ්මනා භෝගෝතම ඉමාචකස්සෝ පාරිකරියා පඤ්ඤාතෙන්ති ඉද බවං ගෝතමෝ කිමාහාතේ කිම්පන බ්‍රාහ්මන සබ්බෝ ලෝකෝ බ්‍රාහ්මනානං ඒතදබ්බනෝ ජානාති ඉමා චතස්සෝ පාරිචර්යා පඤ්ඤා පෙන්ති නොහිදං භෝ ගෝතම සේයතා විබ්‍රාහ්මන පුරිසෝ දලිද්දෝ අස්සකෝ අනාල්හියෝ තස්ස අකාමස්ස බිලං ඕලග්ගෙය්‍යොම් ඉදතේ අම්බෝ පුරිස මං සංඛාදිතබ්බං මූලං ච අනුප්පදාතබ්බන්ති ඒවමේව කෝ බ්‍රාහ්මන බ්‍රාහ්මනා අපටිඤ්ඤාය තේසං සමන බ්‍රාහ්මනානම් අතච පනිමා චතස්සෝ පාරිතරයා පඤ්ඤාසෙන්ති නාහං බ්‍රාහ්මන සම්බං පරිකරේ සම්බන්ති වදාමි නපනාහං බ්‍රාහ්මන සම්බන්න පරිකරිතම්බන්ති වදාමි යං හිස්ස බ්‍රාහ්මන පරිකරතෝ පාරිචර්යා හේතෝ පාපියෝ අස්ස නසෙය්‍යෝ නාහන්තං පරිචරිතම්බන්ති වදාමි යංච ක්වාස බ්‍රාහ්මන පරිචරිතෝ පාරිචරියා හේතෝ සෙය්‍යෝ අස්ස නපාපියෝ තමහම් පරිචරිතම්බන්ති වදාමි කත්තියං චේපි බ්‍රාහ්මන එවං පුච්චේයොං යං වාතේ පරිචරතෝ පාරිචරියා හේතෝ පාපියෝ අස්ස නසෙය්‍යෝ යං වාසේ පරිචරතෝ පාරිචරියා හේතෝ සෙය්‍යෝ අස්ස නපාතියෝ කමෙත්ථ පරිචරෙය්‍යා සේතේ කත්තියෝ පිහිබ්‍රාහ්මන සම්මා ව්‍යාකරමානෝ එවං ව්‍යාකරෙය්‍ය යං හිමේ පරිචරතෝ පාරිචරියා හේතෝ පාපියෝ අස්ස නසෙය්‍යෝ නාහන්තං පරිචරේයං යංච කොමේ පරිචරතෝ පරිචරියා හේතෝ සේයෝ අස්ස නපාපියෝ තමහං පරිචරේයන්ති බ්‍රාහ්මණං චේපි බ්‍රාහ්මන තේයාලම් වෙස්සං චේපි බ්‍රාහ්මන තේයාලම් සුද්ධං චේපි බ්‍රාහ්මන එවං කුච්චේයොම් යං වාසේ පරිකරතෝ පාරිකරයා හේතු පාපියෝ අස්සනසෙයෝ යං වාසේ පරිතරතෝ පාරිතරයා හේතෝ සෙය්‍යෝ අස්ස නපාපියෝ කමෙත්ත පරිකරේ යාසීති සුද්ධෝපිහි බ්‍රාහ්මන සම්මා ව්‍යාකරමානෝ එවං ව්‍යාකරෙය්‍ය යං හිමේ පරිකරතෝ පාරිකරයා හේතු පාපියෝ අස්සනසෙය්‍යෝ නාහං සං පරිකරේයම් යංච කෝමේ පරිකරතෝ පාරිකරයා හේතු සෙය්‍යෝ අස්සන පාපියෝ තමහං පරිකරේයන්ති නාහං බ්‍රාහ්මන උච්චා කුලේන තා සෙය්‍යං සෝති වදාමේ නපනහං බ්‍රාහ්මන උච්ඡාකුලේනතා පාපියං සෝති වදාමි නාහං බ්‍රාහ්මන උලාර වන්නතා සේයං සෝති වදාමි නපනහං බ්‍රාහ්මන උලාර වන්නතා පාපියං සෝති වදාමි නාහං බ්‍රාහ්මන උලාර භෝගතා සේයං සෝති වදාමි න පනාහං බ්‍රාහ්මන උලාර භෝගතා පාසියං සෝතේ වදාමි උච්චා කුලේනෝපි හේ බ්‍රාහ්මන ඉදේ කච්චෝ පානාති පාතේ හෝති අදින්නාදායේ හෝති කාමේසු මිච්ඡාචාරේ හෝති මුසාවාදෝ හෝති පිසුනා වාචෝ හෝති පරුසා වාචෝ හෝති සම්පප්පලාපේ හෝති අවිජ්ජාලෝ හෝති ව්‍යාපන්න චිත්තෝ හෝති මිච්ඡා දිට්ඨි හෝති තස්මාන උච්චා කුලේන තාසෙයං සෝති වදාමි උච්චා කුලේනෝපි බ්‍රාහ්මන ඉදේ කච්චෝ පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනා වාචා පටිවිරතෝ හෝති පරුසා වාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපා පටිවිරතෝ හෝති අනබේජාලෝ හෝති අභ්‍යාපන්න චිත්තෝ සම්මා දිට්ඨේ හෝති තස්මාන උච්ඡාකුලේන තා පාපියං සෝති වදාමි උලාරවන්නෝ පිහි බ්‍රාහ්මන තේයාලම් උලාර භෝගෝ පිහි බ්‍රාහ්මන ඉදේ කච්චෝ පානාති පාතේ තේයාලම් මිච්ඡා දිට්ඨේ හෝති තස්මාන උලාර භෝගතා සේයං සෝති වදාමි උලාරභෝගෝති හි බ්‍රාහ්මන ඉදේ කච්චෝ පානාති පාසා පටිවිරතෝ හෝති තේයාලම් සම්මාදිට්ඨි හෝති තස්මාන උලාරභෝගතා පාසියං සෝති වදාමි නාහං බ්‍රාහ්මන සම්බං පරිකරිතබ්බං තේ වදාමි නපනහං බ්‍රාහ්මන සම්බං න පරිකරිතබ්බං තේ වදාමි යං හිස්ස බ්‍රාහ්මන පරිචරතෝ පාරිචර්යා හේතෝ සද්ධා වඩ්ඩති සීලං වඩ්ඩති සුතං වඩ්ඩති ඡාගෝ වඩ්ඩති පඤ්ඤා වඩ්ඩති තමහම් පරිචරිතබ්බං තේ වදාමි යං හිස්ස බ්‍රාහ්මන පරිචරතෝ පාරිචර්යා හේතෝ න සද්ධා වඩ්ඩති न शीलं वर्धते न सुतं वर्धते न छागो वर्धते न फඤ්ඤා वर्धते නාහන්තං පරිචරිතබ්බන්ති වදාමීති එවං වොත්තේ ඒසුකාරේ බ්‍රාහ්මනෝ භගවන් සංඝේ සදවෝච බ්‍රාහ්මනා භෝගෝතම චත්තාරේ දනානේ පඤ්ඤාපෙන්ති බ්‍රාහ්මනස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ කට්ඨියස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ වෙස්සස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ සුන්දස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ තත්‍රේදං බොහෝ ගෝතම බ්‍රාහ්මනා බ්‍රාහ්මනස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ වික්ඛාචරියම් වික්ඛාචරියං ච පන බ්‍රාහ්මනෝ සන්දනං අතිමඤ්ඤමානෝ අකේච්ඡකාරේ හෝති ගෝපෝව අදෙන්නං ආදීයමානෝති ඉදං කෝ භෝ ගෝතම බ්‍රාහ්මනා බ්‍රාහ්මනස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ තත්‍රේදං භෝ ගෝතම බ්‍රාහ්මනා කත්තියස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ ධනුකලාපං ධනෝ කලාපංච පන කත්තියෝ සන්දනං අතිමඤ්ඤමානෝ අකීච්ඡකාරී හෝති ගෝපෝව අදින්නම් ආදීයමානෝති ඉදං කෝ භෝගෝතම බ්‍රාහ්මනා කත්තියස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ තත්‍රේදං භෝගෝතම බ්‍රාහ්මනා වෙස්සස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ කසිගෝ රක්ඛං කසිගෝරක්ඛංච පනවෙස්සෝ සන්දනං අතිමඤ්ඤමානෝ අකේචකාරී හෝති ගෝපෝව අදින්නම් ආදීයමානෝති ඉදං කෝ භෝ ගෝතම බ්‍රාහ්මනා වෙස්සස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ තත්‍රේදං භෝ ගෝතම බ්‍රාහ්මනා සොද්දස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ අසිත ව්‍යාභංගෙන් අසිත බිහා භංගෙන් ච පනසොද්ධෝ සන්දනං අතිමඤ්ඤමානෝ අකිච්ඡකාරී හෝති ගෝපෝව අදෙන්නම් නාදීයමානෝති ඉදං කෝ භෝගෝතම බ්‍රාහ්මනා සොද්දස්ස සන්දනං පඤ්ඤාපෙන්තේ බ්‍රාහ්මනා භෝගෝතම ඉමානේ චත්තාරේ ධනානේ පඤ්ඤාපෙන්තේ ඉද භවං ගෝතමෝ කිමාහාතේ කිම් පයම් බ්‍රාහ්මන සබ්බෝ ලෝකෝ බ්‍රාහ්මනානං ඒ සදබ්බනෝ ජානාති ඉමානි චත්තාරේ ධනානි පඤ්ඤා සෙන්තේති නොහිදං බෝ ගෝතම සේයතාපි බ්‍රාහ්මන පුරිසෝ දලිද්දෝ අස්සකෝ අනාල්හියෝ තස්ස අඛාමස්ස බිලං ඕලග්ගෙයොන් ඉදන්තේ අම්භෝ පුරිස මන් සංඛාදි සම්බං මූලංච අනුප්පදා සම්බන්ති ඒවමේව කෝ බ්‍රාහ්මන අපටිඤ්ඤාය තේසම් සමන බ්‍රාහ්මනානම් අතච පනිමානේ චත්තාරි ධනානේ පඤ්ඤාපෙන්ති අරියං කෝ අහං බ්‍රාහ්මන ලෝකොත්තරං ධම්මං පුරිසස්ස සන්දනං පඤ්ඤාපේමි පෝරාණං කෝපනස්ස මාසා පෙත්තිකං කුලවංශං අනුස්සරතෝ යත්ත යත්තේව අත්ථභාවස්ස අබිනිබ්බති හෝති තේන තේනේව සංඛං ගච්ඡති කත්තිය කුලේකේ අත්ථභාවස්ස අබිනිබ්බති හෝති කත්තියෝත්ථේව සංඛං ගච්ඡති බ්‍රාහ්මණ කුලේ චේ අත්ථ භාවස්ස අබිනිබ්බති හෝති බ්‍රාහ්මනෝත්තේව සංඝං ගච්ඡති වෙස්ස කුලේ චේ අත්ථ භාවස්ස අබිනිබ්බති හෝති වෙස්සෝත්තේව සංඝං ගච්ඡති සුද්ධ කුලේ චේ අත්ථ භාවස්ස අබිනිබ්බති හෝති සුද්ධෝත්තේව සංඝං ගච්ඡති සේයතා විවරාක්මන යඤ්ඤදේව පච්චයන් පටිච්ච අග්ගේ ජලතේ තේන තේනේව සංකං ගච්ඡති කට්ඨං චේ පටිච්ච අග්ගේ ජලතේ කට්ඨං ගෙත්වේව සංකං ගච්ඡති සකලකංචේ පටිච්ච අග්ගේ ජලතේ සකලකග්ගෙත්වේව සංකං ගච්ඡති තිනඤ්ඤේ පටිච්ච අග්ගේ ජලතේ තිනග්ගෙත්වේව සංඛං ගච්ඡති ගෝමංචේව පටිච්ච අග්ගේ ජලති ගෝමග්ගෙත්වේව සංඛං ගච්ඡති ඒවමේව කෝ අහං බ්‍රාහ්මන අරියං ලෝකුත්තරං ධම්මං පුරිසස්ස සන්දනං පඤ්ඤාපේමේ පෝරාණං කෝ පනස්ස මාතා පෙත්තිකං කුලවංශං අනුස්සරතෝ යත්හ යත්තේව අත්ථභාවස්ස අබිනිබ්බති හෝති තේන තේනේව සංඛං ගච්ඡති කත්තිය කුලේචේ අත්ථභාවස්ස අබිනිබ්බති හෝති කත්තියෝත්තේව සංඛං ගච්ඡති බ්‍රාහ්මණ කුලේචේ අත්ථභාවස්ස අබිනිබ්බති හෝති බ්‍රාහ්මනෝත්වේව සංඛං ගච්ඡති වෙස්සකුලේච අත්ථභාවස්ස අබිනිබ්බති හෝති වෙස්සෝත්තේව සංඝං ගච්ඡති සුද්ධ කුලේච අත්ථභාවස්ස අබිනිබ්බති හෝති සුද්ධෝත්තේව සංඝං ගච්ඡති කත්තිය කුලාචේසි බ්‍රාහ්මන අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පාණාති පාථා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනා වාචා පටිවිරතෝ හෝති පරුසා වාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපා පටිවිරතෝ හෝති අනබින්ජාලෝ හෝති අභ්‍යාපන්න චිත්තෝ හෝති සම්මා දිට්ඨි හෝති ආහාරාදකෝ හෝති ඥායන් ධම්මං කුසලම් බ්‍රාහ්මන කුලාචේති බ්‍රාහ්මන අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්ප වේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාථා පටිවිරතෝ හෝති පේයාලම් සම්මාදිට්ඨි හෝති ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලං වෙස්ස කුලාකේපි බ්‍රාහ්මන අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්ප වේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාසා පටිවිරතෝ හෝති තේයාලම් සම්මාදිට්ඨි හෝති ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලං සුද්ධ කුලාචේපි බ්‍රාහ්මන අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්ප වේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාථා පටිවිරතෝ හෝති තේයාලම් ඥායන් ධම්මං කුසලං සංකින් මඤ්ඤසි බ්‍රාහ්මන බ්‍රාහ්මනෝව නුකෝපහෝති අස්මින් පදේශේ අවේරං අභ්‍යාපජ්ජං මෙත්ත චිත්තං භාවේතුම් නොකත්තියෝ නොවෙස්සෝ නොසුද්ධෝති නොහිදං භෝගෝතම කත්තියෝ පිහි භෝගෝතම පහෝති අස්මින් පදේශේ අවේරං අභ්‍යාපජ්ජං මෙත්ත චිත්තං භාවේතුම් බ්‍රාහ්මනෝ පිහි භෝගෝතම පෙය්‍යාලම් වෙස්සෝපි බොහෝ ගෝතම පෙය්‍යාලම් සුන්දෝපි බොහෝ ගෝතම පෙය්‍යාලම් සබ්බේ පිහි බොහෝ ගෝතම චත්තාරෝ වහන්නා පහොන්ති අස්මින් පදේශේ අවේරම් අභ්‍යාපජ්ජං මෙත්ත චිත්තං භාවේතුන්ති එවමෙව කෝ බ්‍රාහ්මන පත්තිය පුලා චේසේ අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාථා පටිවිරතෝ හෝති පේයාලම් ඥායන් ධම්මං කුසලම් බ්‍රාහ්මන කුලාචේසේ බ්‍රාහ්මන පේයාලම් වෙස්සකුලාචේපි බ්‍රාහ්මන තේයාලම් සුද්ධකුලාචේපි බ්‍රාහ්මන අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාසා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති අබ්‍රාහ්මචර්යා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති පිස්සුනා වාචා පටිවිරතෝ හෝති පරුසා වාචා පටිවිරතෝ හෝති සම්පප්ඵලාපා පටිවිරතෝ හෝති අනබෙන්ජාලෝ හෝති අභ්‍යාපන්න චිත්තෝ හෝති සම්මා දිට්ඨි හෝති ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලං සංකින් මඤ්ඤසේ බ්‍රාහ්මන බ්‍රාහ්මනෝවනුකෝපහෝති සොත්තිං සිනානින් ආදාය නදින් ගන්त्वा රජෝ ජල්හං පවා හේතුම් නොකත්තියෝ නොවෙස්සෝ නොසුද්ධෝති නොහිදං භෝගෝතම කත්තියෝපි භෝගෝතම පහෝති සොත්තිං සිනානින් ආදාය නදින් ගන්त्वा රජෝ ජල්හං පවා හේතුම් බ්‍රාහ්මනෝපිහි බොහෝ ගෝතම තේයාලම් වෙස්සෝපිහි බොහෝ ගෝතම තේයාලම් සුද්ධෝපිහි බොහෝ ගෝතම තේයාලම් සබ්බේපිහි බොහෝ ගෝතම චත්තාරෝ වන්නා පහොන්ති සොත්තිං සනානින් ආදාය නදින් ගන්්වා රජෝ ජල්හං පවා හේතුන්ති ඒවමේව කෝ බ්‍රාහ්මන කත්තිය කුලාචේති අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්ප වේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාතා පටිවිරතෝ හෝති තේයාලම් ආරාධකෝ හෝති ඥායං ධම්මං කුසලං බ්‍රාහ්මන කුලාචේති බ්‍රාහ්මන තේයාලම් වෙස්සකුලාචේසේ බ්‍රාහ්මන පේයාලම් සුද්ධකුලාචේසේ බ්‍රාහ්මන අගාරසුමා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාතා පටිවිරතෝ හෝති තේයාලම් ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලං තංකින් මඤ්ඤසේ බ්‍රාහ්මන ඉද රාජා කත්තියෝ මුද්දාවසිට්ඨෝ නානාජච්ඡානං පුරිසානං පුරිස සතං sannipāteyය ආයන්තු බොන්තෝ යේ තත්ත කත්තිය කුලා බ්‍රාහ්මන කුලා රාජඤ්‍ය කුලා uppannā sākassavā sālassavā සලලස්සවා චන්දනස්සවා පදුමකස්සවා උත්තරාරණින් ආදාය අග්ගෙන් අබිනිබ්බත්තෙන්තෝ තේජෝ පාතු කරොන්තෝ ආයන්තු පනබොන්තෝ ඒ තත්ත චණ්ඩාල කුලා නේසාද කුලා වේන කුලා රතකාර කුලා පොක්කුස කුලා uppannā සාපාන දෝනියා වා සෝකර දෝනියා වා රජක දෝනියා වා ඒලණ්ඩ කට්ඨස්සවා උත්තරාරණින් ආදාය අග්ගෙන් අබිනිබ්බත්තෙන් තෝ තේජෝ පාතු කරන්තෝ තී තංකින් මඤ්ඤසි බ්‍රාහ්මන යෝ ඒව නොකෝසෝ කස්සිය කුලා බ්‍රාහ්මණ කුලා රාජංජ කුලා uppannee he sakassava salassava salalassava chandanasava padumakasava උත්තරාරණින් ආදාය අග්ගේ අබිනිබ්බත්තෝ තේජෝ පාතු කතෝ ස්වේවනුකස්ස අග්ගේ අච්චිමාචේව වන්නිමාච පබස්සරෝච තේනච සක්කා අග්ගිනා අග්ගි කරණියං කාසුම් යෝ පනසෝ චණ්ඩාල කුලා නේසාද කුලා වේන කුලා රතකාර කුලා පොක්කුස කුලා uppannēhi sāpāna doniyāvā සෝකර දෝනියාවා රජක දෝනියාවා ඒලණ්ඩ කට්ඨස්සවා උත්තරාරණින් ආදාය අග්ගේ අබිනිබ්බස්සෝ තේජෝ පාදුකතෝ ස්වාස අග්ගේ නචේව අච්චිමා නච වන්නිමා නච පබස්සරෝ නච තේන සක්කා අග්ගිනා අග්ගකරණීයං කාතුන්ති නොහිදං භෝගෝතම යෝසෝබෝ කත්තිය කුලා බ්‍රාහ්මණ කුලා රාජංජ කුලා uppannē හේ සාකස්සවා සාලස්සවා සලලස්සවා චන්දනස්සවා පදුමකස්සවා උත්තරාරණින් ආදාය අග්ගේ අබිනිබ්බත්තෝ තේජෝ පාතුකතෝ ස්වාස්ස අග්ගේ අච්චමාචේව වන්නිමාච පබස්සරෝච තේනච සක්කා අග්ගිනා අග්ගකරණීයං කාතුම් යෝපිසෝ චණ්ඩාල කුලා නේසාද කුලා වේන කුලා රතකාර කුලා පොක්කුස කුලා uppannee හේසාපාන දෝනියා වා සෝකර දෝනියා වා රජක දෝනියා වා ඒලණ්ඩ කට්ඨස්සවා උත්තරාරණින් ආදාය අග්ගේ අබිනිබ්බත්තෝ තේජෝ පාතුකතෝ ස්වාශ්‍රය අග්ගේ අච්චමාචේව වන්නිමාච පබස්සරෝච තේනපේච සක්කා අග්ගිනා අග්ගිකරණී යංකාතුම් සම්බෝපේ භෝගෝතම අග්ගේ අච්චමාචේව වන්නිමාච පවස්සරෝච සම්බේන පිච සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතුන්ති ඒවමේව කෝ බ්‍රාහ්මන කත්තිය කුලාචේති අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාතා පටිවිරතෝ හෝති තේයාලම් ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලං බ්‍රාහ්මන කුලාචේපි බ්‍රාහ්මන තේයාලම් වෙස්ස කුලාචේපේ බ්‍රාහ්මන පේයාලම් සුද්ධ කුලාචේපේ බ්‍රාහ්මන අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දාන පටිවිරතෝ හෝති අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනා වාචා පටිවිරතෝ හෝති පරුසා වාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපා පටිවිරතෝ හෝති අනබෙන්ජාලෝ හෝති අභ්‍යාපන්න චිත්තෝ හෝති සම්මාදිට්ඨි හෝති ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලන්තේ එවං වොත්තේ ඒසුකාරේ බ්‍රාහ්මනෝ භගවන් සංඝේ සදවෝච අදික්ඛන්තං භෝගෝතම අදික්ඛන්තං භෝගෝතම තේයාලම් උපාසකං මං භං ගෝතමෝ ධාරේතු වජ්ජතග්ගේ පානුපේසං සරණං ගතන්ති ඒසුකාරේ සොත්තං චට්ඨමං